අපේ හාමුදුරුවනි ඔබහන්සේ සඳහන් කළා අවශේෂ අකුසල කර්ම පවා යටපත් කළ හැකි ඉතාමත් ප්‍රබල පුණ්‍යස්කන්ධයක් රැස් කර ගන්නට හැකියාව ලැබෙන, මතු කර ගන්නට හැකියාව ලැබෙන උතුම් පින්කමක් මේ කටින පින්කම කියන්නේ කියලා. එතකොට අපි හාමුදුරනේ කෙනෙකුට මෙහෙම හිතෙන්නත් පුළුවන් වර්තමාන කාලයේදී. හොඳයි. එහෙමනම් මම මෙච්චර මෙච්චර අකුසල් කරලා තියෙනවා. මගේ අතින් මේ මේ මේ වගේ වැරදි වෙලා තියෙනවා. මේ පින්කමෙන් පස්සේ මගේ අතින් සිදුවෙච්ච මේ වැරදි අකුසල් මේ සියල්ලක්ම යටපත් කරගන්න මට හැකියාව ලැබෙයි. අපේ හාමුදුරනේ ඒ වගේ අයහපත් ජීවන රටාවකට පුරුදු වෙච්ච නැත්නම් අයහපත් ක්‍රියාකාරීත්වයෙන් යුතු කෙනෙක් තුල මෙවැනි සිතුවිල්ලක් පහළ වෙන්නට බැරි නෑ. හොඳයි මම නරක වැඩ ගොඩක් කරා. නමුත් ඒ ඔක්කොම දැන් හරියයි කටින පිංකමක් කරාට පස්සේ කියලා. ඇත්තටම සමන්ති නෝනා ඒ කාරණේ මතු කරපු එක හොඳයි. මොකද දැන් කටින චීවර පූජාව පිළිබඳව ওই විදිහේ හුඟා දෙනෙක් තුල වැරදි අදහස් සමාජගත වෙලා තියෙන බව පේනවා. ඒ කියන්නේ දැන් බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව විශේෂයෙන් නාගිත තෙරුන් වහන්සේගේ අපදානයට අනුව භික්ෂුන් වහන්සේලා පැහැදිලි කරලා දෙනවා මේ කටන චීවර පූජාවේ ආනිසංස මහත්ඵල මහත් ආනිසංස වෙන ආකාරය. එතකොට නිවන් දකිනාත්ම භාවයේ දක්වාම සක්විති රජ සැප, සක්දේව් රජ සැප, ප්‍රදේශ රාජ්‍ය සම්පත් ආදී ලැබූ ආකාරය එනාගේ තපදානෙහි පැහැදිලි වෙනවා. එතකොට මේ කාරණා කියනකොට කෙනෙක් තුළ අර කඨින චීවර පූජා පිළිබඳව යම්කිසි තෘෂ්ණාවක් මතුවෙනවා. ඒ වගේම ඔබතුමිය සිහිපත් කළා වගේ කෙනෙකුට වංචනික අදහසක් එන්නත් පුළුවන්. එහෙමනම් මං කරගෙන තියෙන අකුසල් ටික යට කරගන්න හොඳම ක්‍රමය තමයි කඨින පින්කමක් කරන එක කියලා. එතකොට කුසලය කියන එක වංචනිකව හෝ තෘෂ්ණාමූලිකව ගොඩනගන්න පුළුවන් දෙයක් නෙමෙයි. වංචනික බව කියලා කියන්නෙම හිතේ කෙලෙසුණු බව දුර්වල බව තෘෂ්ණා මූලික බව කියන්නේ අකුසලයට මූලික වෙනවා විනා කුසලයට මූලික වෙන්නේ නැහැ. ඒ නිසා ඒ අදහසින් යම්කිසි කෙනෙක් කටන චීවර පූජාවක් කරනවා නම් සැබවින්ම අර කියන මට්ටමේ ශක්තිමත් කුසලයක් ඒ තුලින් සිද්ධ වෙන්නේ නැහැ. දැන් මේ කුසලය මහත්ඵල වෙන්නේ නම අනුව නෙමෙයි. චේතනාවන බුදුරජාණන් වහන්සේ දේශනා කරන චේතනා හම්බෙක්කවේ කම්මං වදාමි කියලා. ඒතර චේතනාව අනුව කර්මයේ උස් පහත් බව තීරණය වෙනවා විනා නම අනුව නෙමෙයි. ඒතකොට මේකට මේ චේතනාව වඩා බලවත් වෙලා කටින පිංකම ප්‍රබල වෙන නිසායි ඒකට කටින කියන නම යොදලා තියෙන්නේ. නමුත් උදාහරණයක් හැටියට කිව්වොත් අපි හිතමු සරලව ගත්තාම දැන් යම්කිසි කෙනෙක් හොඳට බත් පතක් බෙදාගෙන හොඳට ව්‍යංජන ඇතුව ඒ තැනත්තා කුසගිනිනි වෙන්නට බත් කනවා. එතකොට ඒතනත්තගෙන් අපි ඇහුවොත් මොනවද කෑවේ කියලා බත් කෑවා කියලා කියනවා. එතකොට තව කෙනෙක් අර අනිත් කෙනෙක් කන එකෙන් බත්තට කීපයක් කටේ දාගෙන හපහපා එළියට එනවා. අපි එයාගෙන් අහනවා මොනවද කෑවේ කියලා. එයාත් කියන්නේ බත් කෑවා කියලා. ඒතර දෙන්නම බොරුවක් නෙමෙයි කියලා තියෙන්නේ. අර මුලින් එක්කෙනත් බත් කාලා තියෙන දෙවෙනි එක්කෙනත් බත් කාලා තියෙන. හැබැයි මුලින් කෙනාගේ බත් කෑම කුසගිනි නිවෙන, කය පෝෂණය වෙන ශක්තිමත් ආහාර වේලක් ඔහු ගන්න. දෙවෙනි කෙනත් බොරුවක් නෙමෙයි කියන්නේ බත් කෑවා කියලා කියන්නේ මොනවද කෑවේ හපහ ඔහුට වෙන කියන්න දෙයක් නැහැ. මොකද බත්තට කීපයක් තමයි ඔහු හපහප ආවේ. එතකොට ඒ තැනත්ත කියන්නේත් බත් කෑවා කියලා. නමුත් ඔහුගේ බත් කෑම නිකන් කට නරක් වීමක් විතරයි. ඒක කුසගිනි නිවෙන්නටවත්, කය පෝෂණය කරන්නවත්, ශක්තිය ජනිත කරන්නටවත් හේතු වෙන්නේ නැහැ. එතකොට නම එක වුණාට පිළිතුර එක වුණාට එහි අර්ථය වෙනස් වෙනවා ඔවුනොවුන්ගේ ක්‍රියාව අනුව. අන්න ඒ වගේ තමයි මමත් කටින පිංකමක් කළා කියලා කටින කියන නම කිව්වට සිවුරක් පූජා කළාට ඒ කුසලයේ හැම කෙනෙක්ම කරන කුසලයේ මහත්ඵල මහත්තානිසංස වෙන්නේ නැහැ. හරියට අර්ථය දැනගෙන කළොත්. ඒ කියන්නේ කටින චීවර පූජාව තරම්ම මහත්ඵලදායක පිංකමක් වෙන්නේ බුදුරජාණන් වහන්සේලා මේ පනවන්නෙම සම්බුද්ධ ශාසනය සුරක්ෂිත ස්වභාවය සඳහා. එතකොට ඒ අර්ථය භික්ෂුවත් ಗುಣධමයට නැඹුරු කරන්න, ගිහියාත් ಗುಣධමයට නැඹුරු කරන්න, ගිහි පැවිදි අන්‍යෝන්‍ය ධාර්මික සම්බන්ධතාවයේ চিරාත් කාලයක් පවතමින් සම්බුදු සසුන සුරැකීමේ මූලික පරමාර්ථය මත තමයි සියලු බුදවරු කඨින චීවර පූජාවක් අනුදැන වදාරන්නේ. එතකොට ඒ අර්ථය හරියට හඳුනාගෙන සම්බුදු සසුන රකින්නවා. තමනුත් ප්‍රතිපත්තියේ පිහිටලා භික්ෂුන් වහන්සේලාටත් ප්‍රතිපත්ති පුරන්න උදව් කරමින් ශාසනය රකින්නවා කියන සැබෑ අර්ථය දැනගෙන යම් කිසි කෙනෙක් කටන චීවර පූජාවක් කළොත් ඒක තමයි අර මහත්ඵල මහත්ානිසංසදායක අර අවශේෂ අකුසල් වලින් යට කළ නොහැකි පින්කමක් වෙන්නේ. ඉතින් යම් කෙනෙක් හිතනවා නම් මගේ අතින් වෙච්ච අකුසල් මං යට කරගන්න මෙහෙම කරන්න ඕන කියලා එතනම තියෙන්නේ වංචනික අදහසක්. එතකොට ඒ බඳු දුර්වල මානසිකත්වයක් තුල ඉඳගෙන තමන් තුල පිහිටි ප්‍රතිපත්තියකුත් නැහැ සාසනය රැකීමේ අදහසකුත් නැහැ තෘෂ්ණා මූලිකෝ හෝ වංචනික අදහසින් ඒ ශක්තිමත් කුසලය ජනිත වෙන්නේ නැහැ